සැබෑවටම යෝසුමනසිකාරය උපද්දවන්න බැරි වෙනවා. දැන් එහෙනම් ඔබ හොඳට හිතන්න කිසි වෙලාවක මේක ගලපන්න යන්න එපා. අපි ඒ ඒ දේත් එක්ක හේතුව බලන්න ඕන. ඒ නිසා අපි හේතු සමුදයාර සත්‍ය වෙනකොට අපි ඒ ඒ දේත් එක්ක බලමු. දැන් අපි ඉගෙන ගමු එහෙනම් විමුක්තිකාමී චින්තනයක් තියෙන කෙනාට දෙන පංචපාස්කන්ධ දුක කියලා එකක්. එතකොට ඒකෙදී ඉස්සලාම දුක හම්බෙලා පිරිසිදු හොයනවනේ. දුක හම්බෙලා පිරිසිදු හොයනවා. එතකොට ඉස්සල්ලාම විමුක්තිකාමීන්ට තියෙනවා මේ පංච උපාදානස්කන්ධයක් කියන ස්වභාවය. ඒක ඒක ඒක හේතුව හරියට හොයන්න ගත්ත ගත්තොත් විතරයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයක් ඒකට ඉස්මතු වෙන්නේ. දැන් මේ පෙන්වුවේ දුක්ඛාර සත්‍යය පෙන්වුවේ ලෝකේ විග්‍රහයක්නේ. දැන් රූපය මේකට කියන රුප්පණය වෙනවා කියලා කජ්ජනී සූත්‍ර මේක කියන මේ පංචුපාස් කන්දේ තේරුම් ගන්න විග්‍රහයක් පෙන්නවා රුප්පතීතිකෝ භික්කවේ තස්මා රූපන්ති උච්චති රුප්පණය වෙනවා රුප්පණය වෙනවා කියන රූපය කියනවා වේදේ තීතිකෝ භික්කවේ තස්මා වේදනාති උච්චති විඳිනවා විඳිනවා කියනකට වේදනාව කියනවා හඳුනා ගන්නවා සංජානාති සංජානාතිතිකෝ භික්කවේ තස්මා සංඥා හඳුනා ගන්නවා කියන එකට සංඥාව කියනවා දැනගන්නවා කියන එකට විඥාන කියනවා සකස් කරනවා කියන එක සංස්කාර කියන. එතකොට දැන් මේ කරුණු මේ වචන තුළ තියෙන මේ කරුණු බුදුරජාන් වහන්සේ ලෝකෙ නැති වුණත් මේවා ලෝකයට විවහාරික දේවල්. හැබැයි බුදුරන් වහන්සේ පෙන්නපු එකම අපි හොයන්න ගියොත් එහෙම එතනදී යෝනිසෝමනසිකාරයක් උපදින්න දෙයක් තියෙනවා. දැන් අපි රූපය කියලා කතා අපිට දැන් හම්බෙන දෙයක් අයි බලන්නේ බුදුරන් වහන්සේ රූපය කියලා පෙන්නේ රුප්පණය කියන එකට මිසක් යමකට නෙමෙයි. නමුත් ලෝකයේදී රූපය කියලා හම්බ වෙන්නේම යමකට, තව දෙයකට. බලන්න කජ්ජිනිසුට හොඳට රුප්පතිවිතිකෝ බික්ක තස්මා රූපන්ති උච්චති. රුප්පණි වෙනවා කියන එකට රූපය කියන්නේ. මොකෙන්ද රුප්පණි වෙන්නේ? මොකද රුප්පණි වෙන්නේ? මොකෙන්ද රුප්පණි සීතලෙන් උණුසුමෙන් ඔන රුප්පණි වෙන්නේ. ඒක රුප්පණි රුප්පණි කියන එක අදහස පෙන්වන්නේ. විඳිනවා විඳිනවා කියන එකට වේදනාව මොනවද විඳින්නේ සැප දුක දුක්ඛම සුඛ මිසක් සැප දුක දුක්ඛම සුඛට නෙමෙයි විඳීම කිව්වේ සැප දුක දුක්ඛම සුඛ විඳින එකටයි විඳීම කිව්වේ ඕක හොඳට හොයන්නට ඕනේ දැන් මම උදාහරණයක් කියන්න අපි මේක නිතරම කතා කරා දැන් මේ විඳිනවා රූපණීය කියන මේ හැම එකම තියෙන ක්‍රියාවක් ඉස්මතු කරලා භාග්‍යතුන් වහන්සේ පෙන්වන්නේ යමක් නෙමෙයි හැබැයි ලෝකයට කොච්චර මේ කතා කරත් විඳිනවා කියනට විඳපු දෙයමයි හම්බෙන්නේ මෙන්න මේ විඳීම ගැන හොයනකොට ඒකට යමක් එන්නේ නැහැ. යමක් ප්‍රකට වෙන්නේ නැහැ. ඒකට විඳිනවා කියන එක සිදු වෙන්නේ කොහොමද කියලා හොයන්න වෙනවා. දැන් අපි කනවා කියනකොට කන දේ හොයන්න පුළුවන්. නමුත් කනවා කියන එකට තියෙන සිදුවීමක්. හොඳට හිතලා බලන්න. ඇවිදිනවා කියන එකට තියෙන සිදුවීමක්. සිදුවීමක් කියනකොට එහෙනම් කනවා කියන එක නිකන් හොයන්න බෑ සිදුවෙන විදිහ හොයන්න වෙනවා. දැන් අපට විඳීම කියනකොට අපි දන්න විදියට හෙව්වොත් විඳීම සිදුවීමකින් තුරුව විඳීමක් හම්බෙනවනි. එහෙනම් ඒ හැමෙන විඳින දේනි. හඳුනා ගැනීම හඳුනා ගැනීම කියන සිදුවීමකින් තුරුව හඳුනාගත දෙයක් හම්බෙනවා. ඔන්න ඕක ලෝකයට හම්බ වෙනවා. හැබැයි බුදුරන් වහන්සේ පෙන්නේ හඳුනා ගැනීම ගැන සිදුවීමක්. සකස් වීම ගැන සිදුවීමක්. දැන ගැනීම ගැන සිදුවීමක්. එතකොට මේ සිදුවීමක් කියලා කිව්ව තැනදිම ඒ දේට යමක් ආරෝපණය කරන්න බැරි වෙනවා. ඒ සිදුවීම මොකක්ද? ඒතකොට මේ කියන කියවෙන ටික තුලම ඉස්මතුලා එනවනේ මේ සකස් වීමක් කියලා. ඔන්න සංකාර දුක්ඛේ ප්‍රකට වෙන හැටි. සකස් වීමක් කියන්නේ. ඒ වචන ටිකින්ම ඉස්මතු වෙනවා. ඇයි විඳීම කියලා හොයාගන්න බෑ මොකක්වත්. විඳපු දේ හොයාගනි. හඳුනා ගැනීම කියලා හොයාගන්න බෑ මොකක්වත්. හඳුනාගත දේ හොයාගනි. හඳුනා ගැනීම සිදුවීම. අපි හිතමු මෙහෙම. මම පුටුව කියලා හඳුනාගත්තා. එතකොට හඳුනාගත්ත දේ අයිති කාටද? මටනේ. පුටුව හඳුනාගත්ත උනට හඳුනාගත්ත කාරණාව අයිති මටනේ. දැන් හඳුනා ගැනීම කියන්නේ මොකද්ද කියලා පුටුව කිව්වොත් එහෙම ප්‍රශ්නයක් නේ. ඉතින් පුටුවද පුටුවට දායිති හඳුනා ගැනීම. දැන් අපි කරන වැඩෙන් අපි දාලා තියෙන්නේ ඒකට න්‍යායදිත්‍ය දීලා තියෙන්නේ. ඔන්න අපිට වර්ණ සටහන් ටිකක් හම්බ වෙනවා. අපි හඳුනා ගැනීම කියලා දානවා වර්ණ ටිකට, පාට ටිකට. එතන පාටද හඳුනාගත්තේ. ඒ කියන්නේ හඳුනා ගැනීම කියන ක්‍රියාව කරේ පාටද? මොකද හඳුනා ගැනීම කියන කාරණාව හොයනකොට හම්බ වෙන්නට ඕන නැති සිදුවීමක්නේ. අපි හඳුනා ගැනීම කියන කාරණාව දාන තව දෙයකට. තව දෙයකට දැම්මට පස්සේ ඒකට අයිති. දැන් හඳුනා ගැනීම අයිති පාටට නෙමෙයිනේ මටනේ. හඳුනා ගැනීම අයිති මට. දැන ගැනීම අයිති මට. අපි ඔන්න රස දැනගත්තා. ඉතින් අපි තිත්ත රහක් කියලා දැනගත්තා. බෙහෙත් බොනකොට හැපුණා. බෙහෙත් පෙත්තම තිත්තයි කියලා දැනගත්. අපි තිත්තයි කියලා දැනගත්තනේ. එතකොට දැනගත්ත කියන කාරණාව අයිති තියෙන්නේ බෙහෙත් පෙත්තටද? නෑ. අපි දාන විදියට අයිති තියෙන එකටනේ. දැන ගැනීම කියන කාරණාව අයිති හම්බ විය යුත්තේ සමාගේ පැත්තට. එහෙනම් බෙහෙත් පැත්තට නෙමෙයි. පැණිරහ කියලාම සීනි කියලාම තියෙම හඳුන් දැනගත්ත සීනි. සීනි කියලා නෙමෙයි දැනගත්තේ. පැණිරහයි කියලා දැනගත්තා. දැන ගැනීම අපි දානවා සීනි වලට. දැනගැනීම Tamanට අයිති වෙන්න ඕනේ. මේක සිදුවීමක්. මෙන්න මේ මේක කියන තැනදීම ඉස්මතු වෙනවා මේක හේතු හොයන්නට ඕනේ කියලා. මේක සිදුවීමක්. මේක සකස් වීමක්. ඒකට බහුවත්වයක්, පෙන්වන්න දෙයක්, ලැබෙන දෙයක් හම්බෙන්නේ නැහැ. ඒ බුදුරන් වහන්සේ පෙන්නපු විදිහ පංච පාස්කන්ධය. හැබැයි ලෝකේ පංච පාස්කන්ධය කියනකොට හම්බ වෙච්ච දෙයක් ඔස්සේමයි. හම්බ වෙච්ච දෙයකටමයි ආරෝපණය වෙන්නේ. අපි ඒ නිසා තමයි ජාතියට ආරෝපණය කරනවා පංචපාස්කන්ධය කියලා. ඉතින් ඉපදීමට පංචපාස්කන්ධය කියලා අපි දාගත්ත සැනදී ඉපදීමත් පංචපාස්කන්ධ කියන එකත් හම්බ වෙන්නේ නැති වෙන්න ඕනේ. හොඳට හිතන්නකෝ ඒක. දැන් අපි දානවා ඔන්න හකුලලා කිව්වොත් ඉපදීම පංචපාස්කන්ධයන්නේ. හකුලලා කීව බුදුරණවහන්සේ පෙන්නනවානේ බුදුරණවහන්සේ ඒ ඉපදීමත් විග්‍රහ කරනවානේ ජාති සංජාති ඔක්කාන්ති කොච්චර විග්‍රහ කරනවා කන්දානම් පාති භාව කියලා හම්බෙන්නේ ඒක හම්බෙන්නේ ඒ චින්තනය තියෙන කෙනාට එතකොට කන්දානම් පාති භාව කියලා හරියට හම්බෙනවා නම් බුදුරණවහන්සේ දේශනා කරපු ක්‍රමයට සකස් වීමක් හම්බෙන්න ඕනේ දැන් අපි කරන ක්‍රමයට හම්බෙන